ආයිබෝවන්. අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක භික්ෂූන්ට දේශනා කරපු හරිම වැදගත් කාරණාවක් ගැන. ඔව්. ඒ තමයි සත්පුරුෂයෙක්, ඒ කියන්නේ යහපත් කෙනෙක් සහ අසත්පුරුෂයෙක්, අයහපත් කෙනෙක් අතර තියෙන වෙනස. අපි කොහොමද මේක හරියටම අඳුනගන්නේ කියන එක. මේකට පදනම් වෙන්නේ අර සත්පුරුෂ සූත්‍රය. හරියටම. අපේ අරමුණේ තින් බුදුහාමුදුරෝ පෙන්නලා දුන්න විදිහට මේ දෙකොල්ලන්ගේම ලක්ෂණ එරලා ලෝකෙ දිහා බලන විදිහ ගැන ටිකක් ගැඹුරින් කතා කරන එක. ඔව්. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙම භික්ෂුන්ට කියනවා මහණෙනි මම ඔබට සත්පුරුෂ ධර්මයත් අසත්පුරුෂ ධර්මයත් දේශනා කරන්නම් කියලා. ආ එහෙම පොරොන්දුවක් එක්කමයි පටන් ගන්නෙ. ඔව්. එවනම් අපි ඉස්සෙල්ලම බලමු අර අසත්පුරුෂ ධර්මය. ඒ කියන්නේ අසත්පුරුෂ ස්වභාවය මොකද්ද කියලා. හරි. සූත්‍රයේ විදිහට නම් අසත්පුරුෂයා කියන්නේ තමන්ට තියෙන බාහිර දේවල් තමන්ගේ තත්වයන් වගේ දේවල් නිසා තමන් හරි උසස් කියලා හිතන කෙනෙක්. ඒ කියන්නේ තමන්ව ඉහළින් තියලා? ඔව්, තමන්ව ඉහළින් තියනවා. ඒ වගේම අනිත් අයව පහත් කරලා සලකනවා. ආ, එතකොට බාහිර දේවල් ගොඩක් බලපානවා කියන එකනේ. මොනවද වගේ දේවල් අර කුලය වගේ දේවල්ද? ඔව්, ඔව්. ඒක එකක්. උදාහරණයක් විදිහට කෙනෙක් උසස් කුලයකින් එහෙම නැත්නම් ගොඩක් වැදගත් සල්ලි තියෙන පවුලකින් පැවිදි වුණා කියලා හිතමු. එයා ඒක අල්ලගෙන මං තමයි මෙහෙම උසස් තැනකින් ආවේ. අනිත් අය එහෙම නැහැ. කියලා අන්න එකෙන් උඩඟු වෙලා අනිත් අයව පහත් කරනවා නම් එතකොට ඒක අසත්පුරුෂ ලක්ෂණයක් අනිවාර්යෙන්ම ඒක අසත්පුරුෂ ධර්මයක් ඒ වගේම තමයි ප්‍රසිද්ධිය, කීර්තිය, සමාජ පිළිගැනීම. ඔව් සමාජයේ තියෙන පිළිගැනීම. මං තමයි ප්‍රසිද්ධ. අනිත් අය කවුද? අල්පේශාක්‍යයි. ඒ කියන්නේ ඉතින් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ වගේ. හිතන එකත් මේ ගණය තමයි වෙටෙන්නේ. එතකොට පැවිදි කෙනෙකුට ලැබෙන දේවල් ගැන කොහොමද අර සිව්පසේ වගේ දේවල්? ආ, ඒකත් වැදගත් කාරණයක්. දැන් කෙනෙකුට හොඳට සිවුරු ලැබෙනවා, පිණ්ඩපාතිය ලැබෙනවා, හොඳ සේනාසන පහසුකම් තියෙනවා, ගිලන්පස ලැබෙනවා. ලාභ සත්කාර එහෙම ලැබෙනකොට ඔව් මේ ලාභ සත්කාර Tamanට ලැබෙනකොට මේව ලැබෙන්නේ මක විතරයි. මගේ තියෙන මොකක් හරි විශේෂත්වයකට අනිත් අයට ওই වාසනාව නැහැ කියලා ඒක මුල් කරගෙන Tamanව උසස් කරගෙන අනුන්ව පහත් කරනවා. හරි පුදුමයි නේද? ඒ කියන්නේ දැනුම වුණත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඇත්තම බහුශ්‍රත බව ඒ කියන්නේ ගොඩාක් දේවල් දන්නවා ගොඩක් ධර්මයේ ඉගෙනගෙන තිනවා කියන එකත් අසත්පුරුෂයෙකුට පුළුවන් මාන්නයක් ඇති කරගන්න පාවිච්චි කරන්න. මන් තමයි දන්නේ අනිත් අය දන්නේ නෑ වගේ ඒ වගේම විනයධර බව විනය ගැන හොඳට දන්න කෙනෙක් මන් තමයි විනය හරියට දන්නේ අනිත් අය දන්නේ නෑ කියලා හිතනවනම් ඒත් ඒ ගතියමයි ඔව් ධර්ම කාතිකත්වය හොඳට බණ කියන්න පුළුවන්කම ඒ හැකියාවනුත් පුළුවන් අසත්පුරුෂයෙකුට Tamanව උස්සගන්න අනුන්ව පහත් කරන්න එතකොට අර පිළිවෙත් රකින්න එක දුෂ්කර දේවල් කරන්න එක ඒවත් මේකට අදාළද? අනිවාර්යෙන්ම. ඒක තමයි මේකේ තියෙන සියුම් තැන. දැන් හිටන්න කෙනෙක් ඉන්නව අරණ්‍ය වාසී කැලේ ඉන්නේ. එහෙම නැත්නම් පාංශුකූලික අමුසොහොනින් මහුලගත්තු රෙදි කෑලි වලින් කරගත්තු සිවුරුන් දෙන්නේ. එහෙම නැත්නම් පිණ්ඩපාතිකයි ගෙවල් වලින් ලැබෙන දාණේ විතරයි වළඳන්නේ රුක්කමූලික ගස්යට ඉන්නේ ඒකාසනික දවසට එක වේලයි කන්නේ මේ වගේ හරිම දුෂ්කර පිළිවෙත් කරන කෙනෙක් වුණත් ඒ පිළිවෙත නිසාම මන් තමයි මෙහෙම දුෂ්කර දේවල් කරන්නේ අනිත් අයට බෑ කියලා හිතලා ඒකෙන් මාන්නයක් ඇති කරගන්නව නම් අනිත්ව හෙලා දකින්නව නම් ඒ තසත්පුරුෂයි. ඒ තසත්පුරුෂයි. එතනක් තියෙන්නේ අර අසත්පුරුෂ ස්වභාවයමයි. එතකොට ධාන වගේ දේවල් අර සමාධි හැකියාවන් ඒකත් එහෙමමයි. ධාන සමාපත් සති ඒ කියන්නේ හිත එකඟ කරගෙන ලබන ගැඹුරු සමාධි අවස්ථා පළවෙනි ධානයේ ඉඳලා අර අරූපී ධාන වල අන්තිම එක වෙන නේව සංඥානා සංඥායතනයේ දක්වාම හරිම ඉහළ මානසික මට්ටම්. ඔව්. ඒ වගේ ඉහළ මානසික මට්ටමකට ආපු කෙනෙක් වුණත් ඒ හැකියාව නිසා මන් ධානලාභී අනිත් අයට ඔහොම බෑ කියලා හිතලා ඒකෙන් Tamanම උසස් කරගෙන අනුන්ව පහත් කරනව නම් ඒකත් අයිති වෙන්නේ අර අසත්පුරුෂ ධර්මයටමයි. ඒ කියන්නේ මේ හැම දෙයක් ඉලක්ම කුලය පවුල ප්‍රසිද්ධිය ලැබීම් දැනුම පිළිවෙත් ධාන මේ ඔක්කොම අසත්පුරුෂයෙකුට පුළුවන් තමන්ම හුවා දක්වන්න අනිත් අයව පහත් කරන්න පාවිච්චි කරන්න. හරියටම පොදු කාරණා තමයි ඒ හැම එකක්ම මුල් කරගෙන තමන්ව උසස් කරනවා අනුව හෙලා දකින්නවා. ඒක තමයි අසත්පුරුෂ ස්වභාවය. එහෙමනම් එතකොට සත්පුරුෂයා එයා කොහොමද මේ දේවල් දිහා බලන්නේ? එයා මේ බාහිර දේවල් වලින් මනින්නේ නැද්ද? නෑ. සත්පුරුෂයාගේ චින්තනය හරිම වෙනස්. එයා දකින්නවා අර කලින් කියපු එක දෙයක්වත් උසස් කුලය, ධනය, කීර්තිය, දැනුම පිළිවෙත් අර ඉහළම ධානා සමාපatti පවා මේ කිසිම දෙයකින් කෙලෙස් ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ කියලා. ආ, එයා ඒක තේරුම් අරගෙන ඉන්නේ. ඕ. එයා ඒක තේරුම් ගන්නවා. ඒ නිසා එයා අර බාහිර දේවල් අල්ලගෙන උඩගු වෙන්නේවත් අනිත්‍යව පහත් කරන්නේවත් නැහැ. එහෙනම් යා අගය කරන්නේ මොකක්ද? සත්පුරුෂයා අගය කරන්නේ ප්‍රතිපදාව. ඒ කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වෙන එක යහපත් පැවැත්ම. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ ඒක. ඒ කියන්නේ කෙනෙකුගේ බාහිර తত্ত্বය මොකත් කුණත් කමක් නැහැ. කමක් නැහැ. එයා ධර්මයට අනුව හොඳ විදිහට ඉන්නවනම් ඒක තමයි වටින්නේ. හරියටම සත්පුරුෂයා හිතන්නේ මෙහෙමයි. කෙනෙක් උසස් කුලයකින් ආවේ නැති වෙන්න පුළුවන් ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන් අර වගේ ලාභ සත්කාර එහෙම නැති වෙන්න පුළුවන් අර දුෂ්කර පිළිවෙත් රකින්නේ නැති වෙන්න පුළුවන් ධාන ලැබලා නැති වෙන්න පුළුවන් ඒත් ඒ භික්ෂුව ධර්මයට අනුකූලව යහපත් ප්‍රයත්නකින් යුක්තව ඉන්නවනම් එයා තමයි පිදිය යුත්තා එයා තමයි ප්‍රශංසා කළ යුත්තා කියලා සත්පුරුෂා අගය කරන්නේ ඒ ප්‍රතිපදාවමයි එයා ඒ ප්‍රතිපදාවමයි තමන්ගේ හිතේ පිහිටුවාගෙන ඉන්නෙත් එතකොට අර ධාන වගේ ඉහළ හැකියාවන් ගැන සත්පුරුෂයා දකින්නේ කොහොමද? එයාට මාන්නයක් එන්නේ නැද්ද? නෑ. සත්පුරුෂයා දන්නවා භාග්‍යවතුන් වහන්සේ මේ ධාන සමාපatti ගැන දේශනා කරේ නිකලස් භාවයට පත්වෙන්න උදව්වක් විදිහට මිසක් අල්ලගෙන ඉන්න දෙයක් විදිහට නෙවෙයි කියලා. එයා තීරණ ගන්නවා පළවෙනි ධානයේ ඉඳලා අර නේව සංඥානා සංඥායතනේ දක්වාම හැම ධානයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා දුකයි අනාත්මයි කියලා. ආ ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ වලින් දකිනවා. ඕ. ඒ නිසා එයා ඒ ධානවල මම හෝ මාගේ කියලා තදින් අල්ලා ගන්න යන්නේ නැහැ. ඒ හැකියාවන් නිසා තමන්ව උසස් කරන්දෙවත් අනුනෝ පහත් කරන්දෙවත් නැහැ. හ්ම්. එතකොට මේ සූත්‍රේ ඊටත් වඩා උසස් තත්වයක සත්පුරුෂයෙක් ගැනත් කියවෙනව නේද? ඔව්. ඒ තවයි උත්තරීතර සත්පුරුෂයා. එයා අර නේව සංඥානා සංඥායතනේ කියන ඉහළම අරූපී ධානයත් ඉක්මවලා යලවා. ඒකත් පහු කරලා ඔව් පහු කරලා සංඥා වේදායිත නිරෝධය කියන සමාපත්තියටපත් වෙනවා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන සියලු සංඥා හඳුනා ගැනීම සහ වේදනා විඳීම් සියුම් විදිහට නිරුද්ධ වෙන නැති වෙලා යන හරිම ගැඹුරු සමාධි අවස්ථාවක්. හ්ම්. ආ ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්. ඔව්. එබදු උත්තමේක් රහතන් වහන්සේ නමක් කිසිම දෙයක් ගැන ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කිසිම රූපයක් වේදනාවක් සංඥාවක්, සංකාරයක්, විඥානයක් ගැනවත් කිසිම තැනකදී කිසිම කෙනෙක් සම්බන්ධයෙන්වත් මේක මම, මේක මාගේ, මේක මගේ ආත්මය කියලා අර කෙලෙස් මුල් වෙච්ච සිතින් අල්ලා ගැනීමක් කරන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන් මේ බැඳීම් වලින් මිදිලා. එමනම් මේ මුළු විග්‍රහයෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි කෙනෙකුගේ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ එයාගේ කුලය, ධනය, කීර්තිය, දැනුම, එහෙම නැත්නම් එයා ලබලා තියෙන ධාන වගේ බාහිර දේවල් මත නෙවෙයි කියන එක. හරියටම. ඒ වෙනුවට ඒ වටිනාකම රැඳිලා තියෙන්නේ අර අභ්‍යන්තර පිරිසිදුකම, යහපත් පැවැත්ම, ඒ කියන්නේ ප්‍රතිපදාව සහ කෙලෙස් නැති කිරීම මතයි. ඒක තමයි. බුදුහාමුදුර අවධාරණය කරන්නේ අන්න ඒ කාරණය. එතකොට පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනව නේද? මේ සූත්‍රයේ විස්තර වෙන්නේ ප්‍රධාන වශයෙන් පැවිදි අයට ආදාන වුණත් ඕ සන්දර්භයේ පැවිදි ජීවිතයේ වුණත් මේ අසත්පුරුෂයා අර බාහිර දේවල් වලින් තමම මනින විදිහ සහ සත්පුරුෂයා අභ්‍යන්තර ගුණාංගර යහපත් පැවැත්ම අගේ කරන විදිහ මේක අපි එදිනදා ජීවිතවලටත් සමහරවිට අපි වැඩ කරන තැන්වලට වෘත්තීය ක්ෂේත්‍රවලටත් සම්බන්ධ කරගන්න බැරිද? ඇත්තම පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. අපිත් නිතරම වගේ බාහිර දේවල් පස්සේ දුවනවා නේද? තනතුරු, සම්පත්, අනිත් අයගේ පිළිගැනීම. ඕ අනිත් අයට පේන්න තියෙන දේවල්. ඒවට ලොකු වටිනාකමක් දෙනවා. ඒත් මේ සූත්‍රයෙන් අපිට මතක් කරනවා පුද්ගලයෙකුගේ ඇත්ත වටිනාකම තියෙන්නේ එයාගේ චරිතය, එයාගේ ප්‍රතිපත්ති ගරුක බව, අර අභ්‍යන්තර ಗುಣධර්ම වල නේද කියලා. හ්ම්. ඒ කියන්නේ බාහිර සාධකවලට වඩා අභ්‍යන්තර ගුණාංග අගය කිරීම ගැන නැවත හිතන්න මේක හොඳ අවස්ථාවක්. එනේ හිතන්න මේක හොඳ පාඩමක්.